සැබෑව සමග සමාහිත වුණු සුබ සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍ර ඔබ සැමටම විදර්ශනක විදර්ශනා විපස්සනාව පිළිබඳ වැඩසටහන් මාලාවේ අද දවසේ මේ සතියේ භාවනාවතයි ඔබ අප මේ එකතු වෙන්නේ අප මදින් පැහැදිලි කරගත්තා වඩාත් වින්දනීය භාවනාව තමා සමත භාවනාව. එහි තිබෙන කායික මානසික සංසිඳීම ඒ තමා වඩාත්ම අත්දැකීම් පැත්තෙන් වඩාත්ම ආකර්ශනීය වින්දනයක් ලබා දෙන විඳීම පැත්තෙන් ඉහළම වින්දනය තමා සමාධි වින්දනය. ඉන් මෙහා බොහෝ සුඛ වේදනා තිබෙනවා සුව වින්දන තිබෙනවා ඒ සියලුම සුව වින්දන අතර උත්කෘෂ්ඨම සුව වින්දනයේ තමා සමාධි සුවය විඳීම් අතර ඉතින් අපි ජීවිතේ පුරාම විඳින්නේ හොයාගෙන යන්නේ සාමාන්‍යයෙන් අපි එක විඳීමක් එපා කියනවා තව විඳීමක් ඕනි කියනවා එපා කියන්නේ දුක් වේදනාව ඕන කියන්නේ සැප වේදනාව ඉන් කොපමණ එපා කිව්වත් දුක් වේදනා නැවිදින් ඉන්නේ නැහැ එනවා කොපමණ ඕනි කීවත් සමහර විට සැප වේදනා පැමිණෙන්නේ නැහැ. මේ වේදනා දෙකම අපේ අනසකට අඩංගු වෙන්නේ නැහැ. එන අපි මේ වේදනා පිළිබඳ අපි ආඥාදායකයෙන් නෙවෙයි. අපි දෙන අනචානුව සැප එන්නේවත් දුක යන්නේවත් නැහැ. ඒ එහෙම බලයක් එහෙම හැකියාවක් කුසලතාවයක් සමර්ථකමක් කෙනෙකුට තිබෙනවා නම් ඉතින් ඒ ජීවිතය හරිම සැපයි එපා කියන දුක් එකක්වත් එන්නේ නැහැ ඕනි කියන හැම සැපක්ම එනවා දැන් එහෙම නොවුනත් සාමාන්‍යයෙන් හැමදෙනාම හොයාගෙන යන්නේ එපඳු බලයක් දැන් බලය හොයාගෙන යනවා කියවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ gedarට ගෘහ මූලික බලය සමිතියක ප්‍රධාන බලය නිලධාරි නිල බලය එහෙම නැත්නම් ගමක ආයතනයක බලය රටක ලෝකයක බලය දැන් බලය කියවහම අපි බොහෝ විට දකින්නේ බොහෝ විට අපිට හිතෙන්නේ එහෙම අනිත්‍යව පාලනය කරන්න පුළුවන් බලයක්. ඉතින් ඒ බලය සමහරු හොයනවා සමහරුන්ට යම් පමණකට ලැබෙනවා 100%ක් නැහැ. හැබැයි මේ හැම දිනාම හොයන බලයක් තිබෙනවා හැම පුහුදුන් හිතක් නැහැ. පු탁ෂණ හැම හිතක්ම හොයන බලයක් තිබෙනවා. කුමක්ද මේ වින්දන පාලනය කිරීමේ බලය. වින්දන Tamanට අවශ්‍ය විදිහට පරිපාලනය කර ගැනීමේ බලය. මේ බලය අපිට තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂණෙහි හිතාගෙන ඉන්නවා. ඒ ප්‍රත්‍යක්ෂණ හිතක් තීරණයකට ඇවිත් තිබෙනවා Tamanට තිබෙනවා සාමාන්‍ය බලයක් කුමක්ද මේ වින්දන වේදනා අසුරවීමේ ඇසුරවීමේ බලයක් තිබෙනවා ඕනේ කියන වේදනා ගන්නත් එපා කියන වේදනා ඉවත් කරන්න. ඉතින් එහෙම කිසියම් හිතක් එහෙම නිගමනයකට ඇවිත් තිබෙනවද ඒ හිත පුහුදුන් හිතක්. දැන් පුහුදුන් හිත අඳුනාගන්න විවිධ මාන තිබෙනවා. මාන කියන්නේ මිනුම් තිබෙනවා. ලක්ෂණ තිබෙනවා. මේ එකම ලක්ෂණේ නොවේ. නමුත් මෙයත් එක ලක්ෂණයක්. කුමක්ද? පුහුදුන් හිතට හිතෙනවා Tamanta පිළිවන් කියා Taman විඳින්න ඕනේ මොනවද? නොවිඳින්නට ඕනේ මොනවද කියා වෙන් කරගෙන විඳිය යුතු දේ පමණක් විඳින්න නොවිඳිය යුතු දේ විඳින්නේ නැතුව ඉන්න. පැහැදිලිව තේරුම් ගන්න මේ කටුක වින්දනවලදී දුක් වෙයිම දුක් වෙන නිසා කියන්න බෑ කෙනෙක් පුහුදුන් නොවේ කියලා. මේ කාරණයක් පැහැදිලි කරගන්න කිසියම් උදාහරණයකට හිතන්න කායික වේදනාවක් අසනීපයක් එහෙම නැතිනම් කුවාලයක් නිසා කෙනෙක් කායිකවත් විඳින්න පුළුවන් මානසිකවත් විඳින්න පුළුවන් දුක. හැබැයි එයින් කියන්න බෑ ඒ තනත්තා පුහුදුන් කෙනෙක් කියලා. මොකද පුහුදුන් අය පුහුදුන් නොවන අය පුහුදුන් නොවූ පමණින්ම අසහනයටපත් වෙන්නේ නැහැ කියන්න බෑ මොකද පුහුදුන් නොවූ පමණින්ම මේ ගමන ඉවර වෙන්නේ නැහැ. හැබැයි ගමන පටන් ගන්නෙ පුහුදුන් නොවන තැනකින්. එතකොට පුහුදුන් කෙනයි පුහුදුන් නොවන කෙනයි එහෙම නැත්නම් පුහුදුන් හිතයි පුහුදුන් නොවන හිතයි වෙන් කරගන්න පුළුවන් මායිමක් තමා කඩයිමක් තමා මේ බලය පිළිබඳ රැවටීම. පුදුම් හිත Tamanට නැති බලයකට රැවටිලා නැති බලයකට මොකද්ද නැති බලය මේ Tamanට ඍෂි පරිදි Tamange කියලා හිතන් ඉන්න දේවල් එහා මෙහා කරන්න ඇදලා ගන්න තුරුල් කරගන්න ඇතිතරම් කාලයක් ළඟ තියාගන්න එපා වෙනකොට විසික් කරන්න එහෙම හැකියාවක් තිබෙනවා කියලා. එහෙම රැවටිලා. ඒතර මේක රැවටීමක්. ඇයි රැවටීමක් කියන්නේ? ඒ කවදාවත් ඉතු නොවුණු දෙයක්. එහෙම එහෙම තැනකට පුදුම් හිතට එන්න බෑ කවදාවත්. ඇවිල්ලත් නෑ. හැබැයි එන්න පුළුවන් කියන ගීනේ මේ පුදුම් හිත දකිනවා. ඒ හීනේ හැබෑ කරගන්න කල හැකි සෑම දෙයක්ම ඒ පුහුදුන් හිත කරගන්න. කල හැකි සෑම දෙයක්ම. ඉතින් මේ හැබැයි මෙතන තිබෙන අවාසනාව මොකද්ද? පුහුදුන් හිත ඇත්තටම දන්නේ නැහැ Tamanට කරන්න පුළුවන් කුමක්ද කියලා. Tamante කළ හැකි දෙයක් තිබෙනවා. ඒ බලය අඳුනගෙන නැහැ. මේ අඳුනගෙන තියෙන්නේ වෙනම බලයක්. නැති බලයක් තියෙනවා කියලා ආරූඪ කරගෙන Tamante උපතින්ම නොලැබුණු ජීවත් වීමෙනුත් අත්පත් කරගන්න බැරි වුණු බලයක් තිබෙනවා කියලා ඒ බලය පාවිච්චි කරන්න හදනවා. ඉතින් පාවිච්චි කරන්න ගියාම ඒ කියන දේ කිසිම කෙනෙක් අහන්නේ නැහැ. කෙනෙක් කියන්නේ මේ ඇතුලේ ඉන්න කෙනෙක්වත් අහන්නේ නැහැ. වැඩිපුරම අහන්නේ විදි වේදනා අහන්නෙම නැහැ. අහන්න නැති වෙනකොට ඔන්න සතන පටන් ගන්නවා. පොහොදුන් හිත හැම විටම ඉන්නේ සතනක. ඒ සතන එන්නේ කොතනින්ද? මේ තමන්ගේ බලය රැක ගැනීම පිළිබඳ සටනක. දැන් මෙහෙම දිගට ගියොත් තමන් නැත්තටම නැති වෙලා යයි. තමන් කිසිවෙක් නොවේ කියන තැනට එයි. මම පිස් කෙනෙක් වෙයි, පුහු කෙනෙක් වෙයි, අඹෙක් වෙයි. එහෙම වෙන්න දෙන්න බෑ. මං කොහොම හරි මගේ ආධිපත්‍යයේ පතුරවන්න ඕනේ. මෙන්න මේ මූලික මූලික කල්පනාවෙන් බෝධුන් හිත සටන් කරනවා හැම දෙනා එක්කම හැම දෙනාම කියන්නේ මේ ඇතුලේ ඉන්න හැම දෙනා එක්කම ඇතුලේ කියන්නේ හිතේම හිතම ඇසුරු කරන හැම දෙනා එක්කම සටනක් කරනවා. ඒ වැඩිපුරම සටන් කරන්නේ වින්දන එක්ක, වේදනා එක්ක. ඒ සටනින් හිත සමහර වෙලාවට දිනුවා කියලා ජයපැන් බොන වෙලාවල් තිබෙනවා. කොහොම සුළු වෙලාවක. හැබැයි ටික වෙලාවකින් පරදිනවා. ඉතින් පෙරදුනහම සම්පාවටපත් වෙනවා. කාලයක් අරබාගෙන ඉන්නවා ආපහු ආයුධ සන්නද්ධව ආයෙත් සතනට යනවා. කල්යාණ මිත්‍රයනි මේ මේ තමයි ජීවිතේ. මේක නම් නෙමෙයි ජීවත් වීම කියන්නේ. හැබැයි මේක තමයි කරන්න වෙලා තිබෙන්නේ. මේ පුහුදුන් පිටත් එක්ක අපිට සටන් කරන්න තමයි සිදු වෙලා තියෙන්නේ. හැම විටම සංග්‍රාම භූමියක තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ අපි ධනයෙන් බලනවා මේ බලය අත්පත් කරගන්න වෙන දේවල් වලින් බලනවා ඒ කිසිවකින් බැරි වුණාම තමයි සමාධියෙන් පුළුවන් කියලා එන්නේ. හොඳ සමාධියක් හදාගත්තොත් හොඳ චිත්ත ශක්තියක් ගොඩනගාගත්තොත් අන්න අපිට පුළුවනි අහිමිනවන අහිමිනවන සුව වින්දනයක් ජීවිත කාලෙටම ගෙනින්න. ඉතින් පුළුවන් හිමිනවන සුව වින්දනයක් ජීවිත කාලෙටම විඳින්න පුළුවන් ලොකු කැපකිරීමක් කර අනිත් සියල්ල අත්හැරලා ඒ වෙනුවෙන්ම කාලය කැප කරලා ප්‍රමාණිකූල පුහුණුවකින් හොඳ ආචාර ධර්ම මත ගොඩනගාගත් ජීවිතයක පුළුවනි. බැරි නැහැ. ඉතින් ඒ සුව වින්දනය, ඒ හිත එකඟ වෙන විට ලබන සුව වින්දනය සමාන කරන්න බෑ ජීවිතේ විඳ ඉහළම සුඛයටවත් ඊටත් ඉහළයි සමාධිය ඉතින් ඒ නිසායි සමාධියට භාවනාවට බොහෝ දෙනෙක් කැමති එය වේදනානාශකයක් සමාධිය කියන්නේ වේදනානාශකයක් ජීවිතය කියන්නේ වේදනාවක් වේදනාව කියලා දැනෙන වෙලාවලුත් තියෙනවා නොදැනෙන වෙලාවලුත් තිබෙනවා හැබැයි සමස්තයක් විදිහට ගත්තාම ජීවිතයේ වේදනාවක් දුකක් කියනවම නෙමෙයි ජීවිතයේ වේදනාවක් ඉතින් මේ මේ වේදනාව නැති කරගන්න ක්‍රමයක් පුදුන් හිත දන්නේ නැහැ. පුදුන් හිත දන්නේ ජීවිතේ නැමැති වේදනාව කොහොමද නැති කරගන්නේ කියලා. ඒ වෙනුවට හොයනවා වේදනා නාශක. සාමාන්‍යයෙන් හොයන්නේ වේදනා නාශක. හොඳට බලන්න තිත්තක් නැති කරගන්න පැණි රහක්, ගඳක් නැති කරගන්න සුවඳක්, එතකොට අවලස්සනක් වහගන්න ලස්සනක් දැන් මේ හැම විටම බලන්න මොකක් හරි වහගන්න අපි අකමැති දෙයක් ආවරණය කරගන්න හංගගන්න නොපෙනී තබා ගන්න තමයි මේ ජීවිතේම උත්සාහ කරන්නේ. ඉතින් මුළු ජීවිතේම අපි හොයන්නේ වේදනා නාශකය. වේදනා නාශකය ඒ වේ ඒ සාමාන්‍ය ජීවිතයේ හොයන වේදනා නාශක ලැබෙන වේදනා නාශක වලින් කිසියම් දුරකට සමනය වෙන වේදනා තිබෙනවා කිසියම් දුරකට අඩු වෙන වේදනා තිබෙනවා හැබැයි ආයෙ මතුවෙනවා ආයි චිත්ත දැනෙන්න පටන් ගන්නවා, ගඳ දැනෙන්න පටන් ගන්නවා, වියෝව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් බොහෝ ආයේ ප්‍රශ්න ටික එනවා. ඒ ආයෙත් වේදනානාශක හොයනවා. මේ හැම දෙයක්ම ජීවිතේ අපි පාවිච්චි කරන්නේ වේදනානාශක විදිහට. වේදනානාශක විදිහට හැම දෙයක්ම හැම දෙයක් යහලුවන් පවා, යෙහෙලියන් පවා හිතවතුන් ඥාතීන් මේ හැම කෙනෙක්ම හැම කෙනෙකුම අපි යොදා ගන්නවා වේදනානාශකයක්. ඒ අයත් අපි යොදා ගන්නවා ඒ අයගේ වේදනා සමනය කරන්න වේදනානාශකයක් විදිහට. ඉතින් වේදනානාශකවල ස්වභාවය අපි දන්නවනේ. එක එක වෙලාවක් තියෙනවා. හොඳ ප්‍රබල වේදනානාශකයක් නම් එක වෙලාවක් ඒ වේදනාව දැනෙන්නේ නැති වෙලා යනවා නේද? වින්දනය වෙන්න පුළුවන් ටික වෙලාවක්. හැබැයි ආපහු මේ වේදනානාශකයේ බලය අඩු වුණාම වේදනාව දැනෙන්න පටන් ගන්නවා. වේදනාව දැනෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙත් වේදනානාශකයක් ගන්න වෙනවා. ඉතින් මුළු ජීවිතේම මේ විදිහට අපි වේදනානාශකයකින් වේදනානාශකයකට යනවා. මුලින් ගත්ත වේදනානාශකයට වැඩිය ඊට වැඩිය ප්‍රබල වේදනානාශකයක් දෙවෙනියට ගත්තා. තුන්වෙනියට, හතරවෙනියට හොඳට බලන්න පුංචි කාලේ කෙනෙක් සතුටු වෙන්න කළ දේ මොනතරම් සරලද? හැබැයි එකකින්වත් අද සතුටක් නැහැ. අද සතුටු වෙන්න කරන දේ හෙට සතුටක් නැහැ. ඊට වැඩිය වෙනස් දෙයක්, ඊට වැඩිය වියදම් අධික දෙයක් තමයි අවශ්‍ය වෙන්නේ. කල්‍යාණ මිත්‍රේනි මෙහෙම ඉහිල්ලා දවසක් එනවා මොනම වේදනානාශකයකටවත් අහන්නේ නැති ඒ ස්වභාවය උපරිම මාත්‍රාව ගත්තොත් හයි ඩෝස් එක ගත්තොත් ඒ මැක්සිමම් ඩෝස් එක ගත්තට පස්සේ පේන් කිලර්ස් වල ඊට පස්සේ ගන්න දෙයක් නැහැ. හැබැයි වේදනාව තියෙනවා. ඔබටත් මටත් මුණ ගැහෙනවා එපඳු තැනට පැමිණි මිත්‍රයන් හිතවතුන් ඥාතීන් පෞලිමය මිනිසුන් කෙපඳු තැනකට පැමිණි අයද සතුටු වෙන්න කරන්න දෙයක් නැහැ. සතුටක් නැහැ ජීවිතේ. කිසිම සතුටක් නැහැ තියෙන්නේ. දුක තියෙන්නේ. හැබැයි ඒ සතුට ලබා ගන්න දුක නැති කරගන්න කළ යුතු දෙයක් නෑ කරන්න පුළුවන් හැම දෙයක්ම ජීවිතේ කරලා හැම දෙයක්ම කරලා දැන් ඉන්නේ හිස් තැනක හිස් තැනක හරියට කාන්තාරයක වගේ හැබැයි වේදනාව ඉතිරි වෙලා. වේදනාව නැති වෙලා නෑ. වේදනාව ඉතිරි වෙලා හැබැයි මේ වේදනාව නැති කරගන්න දැන් ගන්න කිසිම වේදනානාශකයක් නෑ. ගන්න පුළුවන් හැම වේදනානාශකයක්ම අරගෙන. දැන් මේ தত্ত্বය සාමාන්‍යයෙන් පුහුදුන් හිතකට දැනෙන්නේ ඉවත් වයසට ගියා. ඒ කියන්නේ ජීවිතේ සෑහෙන අත්දැකීම් ලැබලා වයසට ගියාම තමයි. නමුත් මේ කාලෙ වෙනකොට අපිට මොන ගැහෙනවා කරුණය. අරුණම ගියේ ඉන්නේ නැත්නම් මේ හිස් තැන ඉන්නවා. යෝන් වියේ සිටිනත් සමහර විට පාසල් වියේ ජීවිතයේ කිසිම දෙයකින් සතුටක් නැහැ. කිසිම දෙයකින් කිසිම වේදනානාශයක් අහන්නේ නැති ජීවිතයක්. බොහෝ විට ඔය සීදී නසා ගැනීම වල තියෙන මේ මූලික හේතුවක් වෙනවා. එකම හේතුව නෙමෙයි හැබැයි ප්‍රබල හේතුවක් වෙනවා. මක්නිසාද දුක තියෙනවා. හැබැයි සාපිතක් හොයාගන්න දෙයක් ඇහැට පේන්නේ නැහැ. පේන තෙක් මානික නැහැ. ඉන්නත් බෑ. හරියට ගිනි ගොඩක් උඩ ඉන්නවා වගේ. ඉන්න බෑ. හැබැයි සිසිල් දිය කොහෙවත් නැහැ. හිතනවා මරණේවත් උදව් කරයි මරණේවත් උදව් කරයි කල්යාණ මිත්‍රේනි මේ තමයි පුරුදුන් ජීවිතය පුරුදුන් ජීවිතයක වෙන මාවතක් නැහැ වෙන කිසිම මාවතක් නැහැ ඉතින් පුරුදුන් ජීවිතය යන්නේ ඔය අන්ත දෙකේ සාමසිකල්ලිකාණ යෝගයයි අත්තිකිල මතාණ යෝගයයි මේ යෝග දෙකේ තමයි යන්නේ මේ අන්ත දෙකේ දැන් ඒ කෙලවරට ගිහිල්ලා හැප්පුණාම අනිත් අන්තයට වැටෙනවා. ඒ අන්තේ ගිහිල්ලා හැප්පුණාම මේ අන්තයට වැටෙනවා. එහෙම තමයි. ඒ අන්තවල ගිහිල්ලා හැප්පිච්ච ජීවිතවලට දහම දොරක් කරලා දෙනවා මැදුම් පිළිවෙත. මැදුම් පිළිවෙත නැමැති තොර මැදෙම ප්‍රතිපදාව නැමැති දොරටුව මේ මැදුම් පිළිවෙත අන්තවලට යන්නේ නැහනේ. එතකොට මැදුම් පිළිවෙත කියන්නේ වේදනානාශකයක් නොවේ. එහෙනම් කුමක්ද මැදුම් පිළිවෙත අපිට කියනවා මේ ජීවිතේම සතනක්නේ සතනක්නේ වේදනාව එක්ක කරන සතනක් සුව වේදනාව එක්ක සතනක් කරනවා අපි හිතුවට නෑ කියලා අපි කරනවා සතනක් කුමක්ද තියාගන්න ඒ සුව වේදනාව තියාගන්න රඳවගන්න යන්න නොදී පැල කරගන්න දුක් වේදනාව එක්ක කොහොමද සතනක් කරන්නේ මේකේ අසහත් වෙනකොට අපි වේදනා නාශක ගන්නවා. දැන් මේ ධම්මග අපිට මොකද්ද කියන්නේ? විපස්සනාව අපිට කියන්නේ කුමක්ද? වේදනාව එක්ක කරන සතන නවත්තන්න. වේදනාව සමග කරන සතන අසාර්ථකයි. ඒන් දිනපු කෙනෙක් නැහැ. වේදනාව කියන්නේ තමන්ගේ සොල්දාදුවෙක් නෙවෙයි. තමන් කියන්නේ මේ හමුදාවක අනදෙන නිලධාරියෙකුත් නොවේයි. එහෙම කෙනෙකුත් නෙවෙයි. ඉතින් මෙතන බොරුවක් රැවටීමක් තිබෙන්නේ රැවටුණු හිතටයි පුරුදුන් හිත කියන්නේ. තමන්ටම රැවටිලා. තමන්ටම රැවටුණු හිතක් තමයි පුරුදුන් ඒ කිසියම් මොහොතක අපි අපිට රැවටෙනවද? අන්න ඒ මොහොතේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ පොදුන් හිත. ඕනෑම මොහොතක අපි අපිටම රැවටෙනකොට එතන ක්‍රියාත්මක වෙන්නේ පොදුන් හිත. විපස්සනාව කියන මේක තේරුමක් නෑ. මේ දුකත් එක්ක කරන සටන નિરර්ථකයි. එයින් දිනපු කෙනෙක් නැහැ. හැමදේම සටන් කර කර ඉන්න පුළුවන් හැබැයි දිනූ කෙනෙක් නැහැ. මත්නිසාද මේ දුක කියා කියන්නේ ඵලයකට. ඵලයකට. එහෙම කියනකොට කල්යාණ මිත්‍රයන්ට හිතාගන්න පිළිවන් ඇයි මේ નિરර්ථක වෙන්නේ? මේ ඵලයක් එක්ක ගහක ගෙඩියක් කොළයක් එක්ක මේ ගහත් එක්ක තරහට ගහ කියන ප්‍රශ්නේ විසඳන්න අපි ගෙඩි ටික බිමට කඩලා දැම්මොත් කොළ ටික කඩලා දැම්මොත් අතු කඩලා දැම්මොත් ඒ ලොකු ව්‍යායාමයක් ලොකු මහන්සියක් හැබැයි මහන්සිය මිස ස්ථිර ප්‍රතිඵලයක් නැහැ. ස්ථිර ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා මේ විපස්සනාව කියනවා මේ ඵලත් එක්ක ප්‍රතිඵලත් එක්ක සටන් කිරීම අතාරින්. අමාරුම දේ තමයි මේ සටන් කිරීම අත්හරින්න. මොකද පුහුදුන් හිත ඇදිලා තියෙන්නම මේ මට ඕනේ විදියට වෙන්න ඕනේ. මට ඕනේ විදියට වෙන්න. මමයි තීරණය කරන්නේ. මමයි පාලකයා. අනිත් හැමදේනම මට යටත් වෙන්න. ඉතින් බාහිර වශයෙන්ුත් ඒ බලය පතුරවන්න හදනවා. අභ්‍යන්තර වශයෙන්ුත් ඒ බලය පතුරවන්න හදනවා. දැන් මේ පොහුදුන් හිත නිර්මාණය වෙලා තියෙන එක මූල ද්‍රව්‍යයක් තමයි මේ මමයි ලොක්කා කියන මූල ද්‍රව්‍ය කීපයකින් පොහුදුන් හිත ඇදලා තියෙන්නේ. ගෝධන හිත කියන්නේ මේ විසංකාරයක් නෙමෙයි කියන අසංකතයක් නෙමෙයි සංස්කාරයක්. හේතු නිසා හැදුණු දෙයක්. එක හේතුවක් තමා එක මූල ද්‍රව්‍යයක් තමා මමයි ලොක්ක. මමයි ප්‍රධානියා. ඉතින් ප්‍රධානියෙක් කියලා ජීවිත කාලෙම හිතාගෙන ඉච්චිය කෙනෙකුට කවුරු හරි කිව්වොත් මේ ඔබ නෙමෙයි ප්‍රධානිය ඔබට ඕනේ විදිහට නෙමෙයි මෙතන වැඩ වෙන්නේ එහෙම වැඩ කරන්නත් බෑ එහෙම අහන කෙනෙකුත් නෑ ඒ නිසා ඔය මානය අතාරින්න ඔය තනතුර අතාරින්න ඒ තනතුර ඔබම හිතාගත්ත තනතුරක් මිස කවුරුවත් දුන්නු තනතුරක් නෙවෙයි එහෙම කිව්වහම මේ හිතට තරහ යනවා. ඌ දුන් හිතට තරහ මේ විපස්සනාව කියනකොට අහන්ත අපේ හිත් කැමති නෑ. ඊට වැඩිය සමාධිය ගැන කතා කරනකොට අහන්ත ආසයි. බුදුන් හිත කැමති සමාධිය ගැන අහන්න සමත භාවනාවට. කරන්නත් ආසයි. මුලින් බෑ කිව්වට පස්සේ හිත කැමති වෙනවා භාවනා කරන්න. ඒකනේ ඉතින් ඔය සමාධි ධ්‍යාන සමාපatti වගේ වට හිත යන්නේ කැමති නිසානේ. හැබැයි විපස්සනාව ඊට වෙනස්. ඒ ප්‍රතික්ෂේප කරන ගතියක් ඒ ප්‍රතික්ෂේප කරන්නේ මේ හේතුව නිසා. තමන්ම අදාගත්ත සිංහාසනයක අත්කාලෙක තමන් මෙපමණ කල් වැඩුණානේ විපස්සනාව කියන ওই අට්ටාලේ දිරපු අට්ටාලය. ඔය සිංහාසනය උඹහක්. ඔකඩන් වැටෙන දෙයක්. කඩන් වැටෙන්න කලින් බහින්න. මෙහෙම අහන්න කැමතිද? දැන් සමාධියේ සමාධියට වශී වුණු සමාධියට රැවටුණු සමත භාවනාවට මුලා වුණු විත් කැමති නෑ විපස්සනාවට එන්න. ඒ වචනයට කැමති විපස්සනා කියන. සමහර හිතන් ඉන්නවා අපි විපස්සනා කරනවා කියලා. හැබැයි ඇත්තටම බැලුවොත් ඒ සමතේට රැවටුණු සමාධියට මුලා වුණු ඒ විපස්සනාවට කැමති නෑ. ඒ ඇතුළතින්ම එනවා බාධාවක් නිකන් ආපහු වදින ගතියක් ආපහු ආපහු සමාධියට අදිනවා. මේ අත්දැකීම හැමෝම ලැබලා ඇතිනේ නැවත නැවත හුස්මට හිත අදිනවා. නැවත නැවත ශක්මනට. නැවත නැවත මෛත්‍රියට. කුමක් හෝ ඒ සමාධි නිවිත්තට සමාධි කමඨහනට ඇදිලා යනවා. දන්නේම නැහැ. භාවනා කළා කියලා හිතනවා. ඇත්ත භාවනාවකුත් කළා. හැබැයි අර කරපු පුරුදු වේදනානාශකයේ ගැනීම තමයි කරලා ඒ වෙනුවට ඒ වෙනුවට මේ ප්‍රතිපලයක සතන් කිරීම වෙනුවට මුල හොයාගන්න දුකෙහි මුල හොයාගන්න දුකෙහි මූලය වේදනාවේ මුල බීජේ හොයාගන්න මේ දුක නැමැති ගහ මුලින්ම උදුරලා දාන්න. මුලින්ම උදුරලා දාන්න. පොළ කඩලා දාන්න පුළුවන්. පොළ හැලෙන කාලෙක පොළ කඩලා දැම්මොත් ආයෙත් ගලුලන කාලෙ වෙනකල් පොළ නැහැ. රැවටිලා ඉන්න පුළුවන්. හැබැයි ඊළඟ බැස්ස ආවට පස්සේ අවුව ආවට පස්සේ ආයෙත් දලු දාන්න පටන් ගන්නවා. ඒ ආයෙත් දලු පිට කඩලා දානවා. මේ තමා සාමාන්‍ය ගමන ඒ වෙනුවට මේ දුක නැමැති ගහ මුලිනු පුතා ගමන්නේ. ඒ සඳහායි විපස්සනාව කියන්නේ. ඒ විපස්සනා උඩට උඩට උඩට එන ගමන නෙවෙයි. ඒ සමතේ සමාධිය තමයි උඩට උඩට උඩට උඩට එන්නේ. දැන් තමන්ව ඉහළට ඉහළට ඉහළට ගෙනියන හිත හිත කැමැතිනේ උඩට යන්න හැම දෙයකටම වැඩි ඊට වැඩි අත ඉහළට යන්න අතට වැඩි එහෙට මේ සමාධිය තමයි හොඳම දේ එහෙම උඩට ගෙනියන්නේ තමන් උඩම උඩම උඩම අට්ටාලයක් හදලා ඒ හැම දෙයකටම වැඩි උඩින් කියන්න හොඳම දේ තමයි සමාධිය විපස්සනාව යන්නේ පහළට පහළට පහළට පිටිය තනින් පහළට වැටෙනවා නෙවෙයි මුල හොයාගෙන අපි ගියේ දැල්ල හොයාගෙන. දැල්ල හොයාගෙන ගියේ දලු කඩලා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ වෙනුවට විපස්සනාව අපිට කියනවා යන්න මුල හොයාගෙන. යන්න මුල හොයාගෙන. ඉතින් මේ කොහොමද මුල හොයාගෙන යන්නේ? මුල හොයාගෙන යන්න අපිට ගහක් ඕන. ගහක් නැතුව මුල හොයාගන්න බෑනේ. ගහක් එක්කයි මුල හොයාරන්න ඕනේ. දා මොකද්ද ඒ ප්‍රශ්නේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන ප්‍රශ්නේ තිබුණු ප්‍රශ්නේ නෙවෙයි එන ප්‍රශ්නෙකුත් නෙවෙයි දැන් පැමිණ තිබෙන තාම නික්ම ගොස් නැති ප්‍රශ්න ඇවිත් තිබෙනවා හැබැයි ආපහු ගිහින්නේ අන්නේ ප්‍රශ්නේ. ඒතර දැන් බලන්න ඕනේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇහුව ගමන් නෑ කිය. නෑ ප්‍රශ්නයක් නේ. හිත පුදුන් හිත එහෙම තමයි කියන්නේ. මට ප්‍රශ්නයක් නේ. මේ පුදුන් හිත හැම විටම අන්තගා. හැම විටම අන්තකේ. එක ප්‍රශ්නයක් නෑ කියන අන්තේ ඉන්නවා. එහෙම නැත්නම් ප්‍රශ්නමයි කතා කරන්නේ. කියන ප්‍රශ්නමයි කතා කරන්නේ. කියන තිබුණු තියෙන්නේ මේ වියයි අනාගතයේ අනුමාන කරන මේවා ගැනමයි කතා කරන්නේ. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෑ කියන්නේ. ඉතින් මේ කෙලවරක් නැති ප්‍රශ්නත් එක්කත් මේ වැඩේ කරන්න බෑ. ඒක එක තැනක් හරන්න දෙන්නේ නැහැ නේ හිත. අතනත් පොඩ්ඩක් හරනවා, මෙතනත් පොඩ්ඩක් හරනවා, මෙතන හරනකොට තව ප්‍රශ්නයක් එනකොට මේක අතහැරලා එතනට ගිහිල්ලා හරනවා. ඉතින් ජීවිත කාලෙම පුංචි පුංචි ගුල් ටිකක් හරලා තියෙනවා. විසක් මුලක් හොයාගන්න හම්බෙලා නැහැ මොනම ගහකවත්. ඒ වගේම ප්‍රශ්නයක් නැහැ කියන හිත ආරන්න පටන් ගන්න. ඉතින් ප්‍රශ්නයක් නැත්තම් මොකද? මොන වගේ මුලින් උපුටා දාන්නද? උත්සන්න දෙයක් නැත්තම්. නෑ අපි හොයාගන්න ඕනේ අපිට මොකද කියන මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ. විපස්සනාව හැම විටම වර්තමාන අත්දැකීමත් එක්කයි ගමන් කරන්නේ. වර්තමාන අත්දැකීමත් එක්ක. මේ වෙලාවේ මොකද තියෙන ප්‍රශ්නේ? මදුවේ කණේ කියන්නේ නෑ මේක වෙන්න බෑ මීට වැඩි සංසාරේ ප්‍රශ්න මීට ලොකුයි නෑ සංසාර ප්‍රශ්න කියන වෙනම ප්‍රශ්න ටිකක් නෑ අපිටන ඒවා වෙනම ප්‍රශ්න ටිකක් තියෙනවා සංසාර ප්‍රශ්න කියලා මේ ජීවිතේ ප්‍රශ්න එකක් විභහ එකක් සංසාර ප්‍රශ්නේ වෙනම එකක් මේ එහෙම වෙනම ප්‍රශ්නයක් නෑ මේ හැම ප්‍රශ්නයක්ම සංසාරික ප්‍රශ්න විපස්සනාව කියන්නේ එහෙමයි මේ හැම ප්‍රශ්නයක්ම මතුවෙන්නේ සංසාරයේ නැමැති මූලයේ. ඒ ප්‍රශ්නේ කායිකද, මානසිකද, සමාජිකද, දේශපාලනද වෙනසක් නැහැ. ගැටලුවක් නම් ඒ ගැටලුව පැන නගින මූලය තමයි සංසාරය. ඒ නිසා ඕනම ඕනම ගැටලුවක් ආරගෙන ගියොත් ආරගෙන ගියොත් සංසාරේ නැමැති මුල දකින්න පුළුවන්. දැන් ආවකින් යන්න අන්න ඒ ගමනටයි විපස්සනාව කියන්නේ. විපස්සනාවට එනකොටම අර සතන නවතිනවා. දැන් සතනක් නෑ. දලුත් එක්ක කරපු සතන ගෙඩිත් එක්ක අතුත් එක්ක කොලත් එක්ක කළ සතන නෑ. එතනම සාමය. එයම ලොකු සාමයක්. හැබැයි ඒ සාමයට රැවටෙන්නේ ඒ නෙමෙයි සැබෑ සාමේ, ඒ නෙමෙයි ගැඹුරු සාමේ, ඒ නොවේයි අහිමි නොවන සාමය. ඒ නොවේයි. මුළු සංසාරේම හදන්නේ අපිව රවට්ටන. මේ පොදුන් හිත කියන්නේම රැවටිච්ච හිතක් අපි මේක ගැන කලින් කතා කරලා තියෙනවා. අපි ඒ ගැන භාවනා කරලා තිබෙනවා පුහුදුන් හිත කියන්නේම රැවටුණු හිතක්. ඒක මෝහණයටපත් වුණු හිතක්. සංසාරයට වශී වූ හිතක්. සංසාරයට වශඟ වුණු හිතක්. සංසාරයට මෝහණය වුණු හිතක්. ඒ හිත රවට්ටන්න හරිය ලේසියි. පුහුදුන් හිත රැවටෙනවා. රවට්ටන්න ලේසියි. බොහෝම ඉක්මනින් රැවටෙනවා. මේ රැවටුණු හිතට සීනි බෝල දීලා තවත් තවත් යන්න පුළුවන්. බෝනික්ක දීලා රවට්ටන්න පුළුවන්. ශ්‍රේලං ආහාර දීලා රවට්ටන්න පුළුවන්. මේවට තමයි හැමදේම මේ රැවටෙන්නේ. මේ දෙකම සමානයි. පුහුදුන් හිතයි රැවටීමයි. මේවා එකම දෙයට කියන වචන දෙකක් විතරයි. ප්‍රත්‍යක්ෂණ හිතයි රැවටීමයි. ප්‍රත්‍යක්ෂණ හිත රැවටෙනවා කියනවට වැඩිය රැවටීමට කියන තවත් නමක් තමා ප්‍රත්‍යක්ෂණ හිත කියන්නේ පුහුදුන් හිත කියන්නේ. දැන් පුහුදුන් පුද්ගලයෝ කියලා කොටසක් නෑ. අපි හිම කියලා මම පුහුදුන් කෙනෙක්, ඒ අය පුහුදුන් කෙනෙක් නේ. එහෙම කෙනෙක් නෑ. මෙතන තියෙන්නේ සිත් පමණයි. රැවටුණු සිත්. රැවටුණු සිත් තිබෙනවා. රැවටුණු බව දන්නේ නැති රැවටුණු හිත් ඊළඟ හිත තමයි රැවටිලා හැබැයි රැවටුණු බව දන්නේ. තුන්වෙනි හිත තමයි රැවටිලා රැවටුණු බවක් දන්නවා නොරැවටි ඉන්න උත්සාහ කරන හිත. හතරවෙනි හිත රැවටිලා නැහැ. එන රැවටීමෙන් එළියට ඇවිල්ලා නොරැවටුණු හිත රැවටිලා නැති බව දන්න. මෙන්න හිත හතරක්. පුද්ගලයෝ හතර දෙනෙක් නෙමෙයි හිත හතරක් තිබෙනවා. රැවටීම එනම ඒ මායාවෙන් නිදහස් වෙලා නොරැවටෙන හිත. නොරැවටෙන බව දන්න හිත. ආය කාටවත් අවට්ටන්න බෑ. කිසිම දෙයකට රැවටෙන්නේ නැහැ කියන එක මේ මායාවක් නෙමෙයි මානයක් නෙමෙයි ඒ අත්දැකීමල. ඒ කියන්නේ මේ මෝහණීන් අවදි වූ පිට. සංසාරික මෝහණීන් අවදි වූ පිට. වලට වල ආහීන නැහැ. සාංශාරික නිින්දේ තිබෙන හිත්වලට තමයි හීනපේ. සාංශාරික නිින්දෙන් අවදි වුණාට පස්සේ ආයි සංසාරෙට බෑ එයාට හීනයක් වෙන්නද. පය වෙන හීනයක්, ඇඳෙන හීනයක්, ඊර්ෂ්‍ය හිතෙන හීනයක්, ඌල්ලන හීනයක්, කෙල පෙරෙන පෙරේත හීනයක් මොනම හීනයක්වත් වෙන්නන්ට බෑ. සාංශාරික නිින්දෙන් පිපිදුණු හිතක. ඒ ඔක්කොම ටික තියෙන්නේ සාංශාරික නින්දේ ඇලී ගැලී තිබෙන හිත්වලට. ඔය ඔක්කොම ඇත්ත. ඔය හැම එකක්ම ඇත්ත. නොරැවටුණු හිත් තිබෙනවා. නොරැවටුණු බව දන්න ඊළඟට නොරැවටී ඉඳ උත්සාහ කරන රැවටිලා රැවටුණු බව දන්න හිත් තිබෙනවා. දෙවෙනි හිත තමයි රැවටිලා රැවටුණු බව දන්න. හැබැයි උත්සාහ කරන්න රැවටුණා රැවටුණා කියලා දැනගෙන ඉන්නවා. සිහිය සතිය කරන්නේ ටික සතියෙන් දැනගන්නවා මොකද වෙලා තියෙන්නේ එච්චරයි. උත්සාහයක් කරන්නේ නැති නිසා බොහෝ විට සතියට දෙන උදාහරණය තමයි කැඩපත. කැඩපත මොනවත් කරන්නේ නැහනේ. කබ තියනවා නම් කබ තියනවා කියලා කියනවා. හැබැයි කබ පිහිදාන්නේ නැහැ. කැඩපත ඇවිල්ලා කබ පිහිදාන්නේ නැහැ. ඒ වගේ සිහිය ඇවිල්ලා මේවා පිරිසිදු කරන්නේ ඒ සිහියක් ඒ මට්ටමේ සිහියක් තියාගෙන කෙනෙකුට ඉන්න පුළුවන්. රැවටුණා, රැවටුණු බව දන්න. හැබැයි දන්නා නිසා එක්තරා මට්ටමකින් රැවටිලා නැහැ. දැන් 100ට 100ක් එයා රැවටිලා නැහැ. හැබැයි අර කිසියම් ප්‍රතිශතයකට රැවටිලාද ඒ රැවටීමෙන් නිදහස් වෙන්න උත්සාහයක් ගන්නෙ නැහැ. පළවෙනි හිත මොකද්ද? ඒක තමයි පුහුදුන්න හිත. මොකද්ද? එයා රැවටිලා පැවතුණු බව දන්නේ හැබැයි රැවටිලා නැහැ කියලා හිතන්නේ. මම රැවටිලා නැහැ කියලා හිතන්නේ. දැන් මේ හිත හතර හඳුනා ගන්න පිළිවන් නම් අන්න විපස්සනාව හරි පහසු වෙනවා. විපස්සනාවේදී මේ හතර අපි හඳුනා ගන්නවා. එකපාර හඳුනා ගන්න බෑ මේ හිත හතර එකපාර නෑනේ. ඉතින් අපි තියෙන හිත අඳුනා ගන්න. එතන වර්තමානයේ අඳුනා ගන්න. අඳුනාගෙන බලනවා කොතනද ඉන්නේ. එතනින් තමයි අපි මුල හාරගෙන යන්නේ මුල හොයාගෙන යන්නේ ඉන්න තැන. වෙන තැනකින් අපිට යන්න බෑ ඉන්න තැනින්. ඉතින් කල්යාණ මිත්‍රයනි මේ අද කියන්න අවශ්‍යම දේ තමයි මේ විපස්සනාව ඕනෙම අත්දැකීමක් එක්ක යටට යටට යට යන්න පුළුවන්. ඕනෙම අත්දැකීමක් එක්ක. ආරගෙන ආරගෙන යන්න පුළුවන්. දැන් සමාධියට බෑනේ ඕනම අත්දැකීමක් එක්ක සමාධිය හදාගන්න උඩට උඩට උඩට තත්තු තත්තු තත්තු හදාගෙන යන්න බෑනේ සමතේ. ඒකට වෙනම තැනක් වෙනම වේදිකාවක් ඕන කමතහනක් ඒක උඩ තමයි සමතේ ගොඩනගාගෙන යන්නේ. මට්ටම් පළවෙනි මට්ටම දෙවෙනි මට්ටම. ඒ විපස්සනාවට ඒක ප්‍රශ්නයක් නෑ. විපස්සනාව යන්නේ හාරගෙන යටට යට. ඒ නිසා ඕනෑම අත්දැකීමක් එක්ක බලන්න පුළුවන් අපිට අපි කොතනද අපි කොතනද අපි රැවටිලා රැවටුණු බව දන්නේ නැති තැනකද රැවටිලා රැවටුණු බව දන්න තැනකද රැවටිලා රැවටුණු බව දැනගෙන ඒ රැවටිල්ලෙන් එළියට එන්න උත්සාහ කරන තැනකද එහෙම නැත්නම් සම්පූර්ණයෙන් එළියට ආපු තැනකදී. ඒ ඕනෑම අත්දැකීමක් එක්ක මේ පරීක්ෂණය අපිට කරන්න පුළුවනි. මේක සරලයි, ලස්සනයි. කරන්න හිතෙන පරීක්ෂණයක්, කළ හැකි පරීක්ෂණයක් ඕනෑම තැනක ඕනෑම වෙලාවක හරියට ලේ අරගන්න පුළුවන් වගේ පරීක්ෂණයකට ඒකට වෙනම තැනක් නැහැ ඕනම තැනකදී ලේ අරගන්න පුළුවන් උණ බලන්නත් පුළුවන් ඒ වගේ විපස්සනාව ඕනෑම තැනකදී කළ හැකි කළ යුතුයි මුළු විශ්වයේම විපස්සනාව නැමැති පරේක්ෂණයට ලැබ එකක් විද්‍යාගාරයක් පරේක්ෂණාකාරයක් ඒ පැහැදිලි දැක්මත් එක්ක අපි ටිකක් මෙනෙහි කරලා බලමු අපි කොතනද ඉන්නේ මේ මොහොතේ මේ මොහොතේ දිහා බලන්නේ මේ මොහොතෙහි කායිකව හෝ මානසිකව ලබන අත්දැකීම ඒ අත්දැකීම කුමක් හෝ කායිකව හෝ මානසිකව නැතිනම් කායිකව හා මානසිකව ලබන අත්දැකීම ඒ අත්දැකීමට අපි රැවටිලාද ඉන්නේ රැවටිලා රැවටිලා නැහැ කියලා හිතාගෙන තින්නේ නැතිනම් රැවටිලා රැවටුණු බව දැනගෙන තින්නේ එසේත් නැතිනම් රැවටි රැවටුණු බව දැනගෙන රැවටීමෙන් එළියට එන්න වීර්ය කරමින් ඉන්නේ නැතිනම් කිසිම රැවටීමක් නැහැ. නොරැවටුණු මොහොතක් නොරැවටුණු මොහොතක් බව දන්නා තැනකදී ඉන්නේ ඇසීමක් විය හැකි වර්තමාන අත්දැකීම නැතිනම් දැනීමක් විශේෂ නැතිනම් මතක් වීමක් නැතිනම් හැඟීමක් චිත්ත වේගයක් වේදනානාශකයක් හොයනවද අමිහිරි ශබ්දය මිහිරි ශබ්දයෙන් වහගන්න නැතිනම් මිහිරි ශබ්දය හෙලියාවකින් ශබ්දතාවයකින් වහගන්න කුමක් පහසුවකින් ආවරණය කරගන්න කමිහිරි මතකය මීරි මතකයකින් අංග ගන්න නැතිනම් ඕනෑම මතකයක් සිටිවිලි නැති ස්වභාවයකින් වහගන්න තමා පුහුදුන් හිත ගමන් කරන මාර්ගය සමතේ යන්නේ මේ පාරෙම තමයි ටිකක් ඉහළින් ශබ්දයෙන් නිශ්ශබ්දතාවට අපහසුවෙන් පහසුවට හිතන හිතින් නොහිතන හිතකට නිස්සබ්දය නොවේ ප්‍රශ්නය නිස්සබ්දතාවය නොවේ පිළිතුර කායික අපහසුව නොවේ ගැටලුව උත්තරය කායික සුව පහසුවත් නොවේ සිතවිලි ඒම නොවේ අර්බුදය එම නිසාම සිතිවිලි නැති නිසා නොවේ කිසිදු නැහැ. මේ අවබෝධයට එන්න පුළුවන් නම් ලොකු රැවටීමකින් ගැලවෙන්න පුළුවන්. මිහිරි ශබ්දයකට මිහිරි ශබ්දේ නැමැති වේදනානාශකය ශබ්දවලට ශබ්දතාවේ නම් වූ වේදනානාශකය කායික පහසුතාවන්ට සුව පහසුව නම් වූ වේදනානාශකය නැතිනම් කිසිවක් නොදැනීම නැමැති වේදනානාශකය සිටිවිලි වලට සිටිවිලි නැති හිත නැමැති වේදනානාශකය අනික අපි හොයන්නේ භාවිතා කරන්නේ වර්තමාන අත්දැකීමත් සමග සිටිමු. ඇසීමත් සමග දැනීමත් සමග මතක් වීමත් සමග සමතේට ඇදී යන්න පිළිවන් සමතේ වැඩූ කෙනෙක් සමත නිමිත්තට අරමුණට සමතහනට හෝ සමතයෙන් පැමිණි තැනට ඇදලා යන්න පුළුවන් උස්මට එන්න පුළුවන් නවත්තාන. ඒ රැවටීම දකින්න. පවට්ටන්න හදන හැටි දකින්න. සමාධිය නැමැති වේදනානාශකයෙන් ප්‍රශ්නය යට ගහන්න හදන හැටි දකින්න රැවටෙනවද නැද්ද අවදීන් සිටීමයි අත්‍යවශ්‍ය විපස්සනාවට දෙදිකිරා වැටෙන හැටි සිහිනයක් දකින්න පටන් ගන්න හැටි දකින්න හීනයකට රැවටෙන හැටි රැවටුනේ හීනයකට බව නොදන්නා හැටි රැවටීම රැවටීම විදිහට වටහාගත හැකි හැකියාවකින් විපස්සනාව පිළිබඳ ප්‍රවේශයේදී කිසියම් දුරකට විපස්සනාවේ රසය ස්පර්ශ කළ අධ්‍යක්ීමකින් අපේ එක්සාරිමෝ කල්යාණ මිත්‍රයනි මේ කාලය අපිට බල කර සිටිනවා මේ විපස්සනාව පුහුණු කරන ලෙස ඇති වේදනා නාශක ගත්තා ඇති වේදනා නාශක වලට රැවටුණා කිසිම වේදනා නාශකයක් අහන්නේ නැති තැනකට එන්න කලින් වේදනාවේ මූලය හොයාගෙන ගොස් වේදනාව නැමැති සහ මුලිනු පුතා තමයි. මෙකල තරම් ඒට සුදුසු තවත් කලක් නැති තරම්. මෙකල තරම් ඒ සඳහා අපට බල කර සිටින තවත් අවස්ථාවක් නැති තරම් මෙකල තරම් ඒ සඳහා අරමුණු කමඨහන් අධ්‍යක්ීම අවස්ථා ඉරුණු තවත් කලක් නොමැති තරම්. විපස්සනා යෝගියාට මුළු ජීවිතේම කමඨහන් නිදානයි. ආකරය විපස්සනා යෝගියා කවදාවත් දුප්පතෙක් නොවේ. දුප්පතෙක් නොවේ. පොහොසතෙක්. කමඨහන් වලින් පොහොසත්. කල්‍යාණ මිත්‍රයනි රැවටීම තමා හිතේ මූලික ගතිය රැවටීම ඉතින් ඒ රැවටීම නැමැති මූලික ගතිය ඊළඟට මම රැවටෙන කෙනෙක් නෙවෙයි කියලා රවට්ටලා තියෙනවා. ඒක තමයි භයානකම රැවටීම. උපමන රවට්ටලා තියෙනවාද කියනවා නම් කාටවත් මාව රවට්ටන්න බෑ කියන තරමටම රවට්ටලා. ඉතින් එහෙම රවට්ටන්න නැතුව සංසාරෙට අපිව මෙපමණ දුරක් එක්ක එන්න බෑ. අපි තවත් හිතනවා නම් අපිව කාටවත් පවත්වන්න බෑ. මං කාටවත් රැවටෙන්නේ නෑ කියලා. එය අමුමාමු රැවටීමක්. එහෙම කෙනෙක් ඕනෙම කෙනෙක් කරවල. ඕනෙම දෙයකට රැවටෙන. රැවටෙන්න පුළුවන් කියන ඉස්සලා වැටෙන්න පුළුවන් කියන අවධානයෙන් ඉන්නවනම් නොවැටී ඇවිදින්න පුළුවන්. වැටෙනකොට බේරෙන්න පුළුවන්. වැටුණත් නැගිටින්න පුළුවන්. හැබැයි නෑ මම ලිස්සන කෙනෙක් නෙමෙයි වැටෙන කෙනෙක් නෙවෙයි කියලා හිතුවොත් අහක බලාගෙන යන්න පටන් ගන්නවා. අහක බලාගෙන යා හැකි ගමනක් නෙවෙයි සංසාරේ. හැබැයි සංසාරේ හැමදේම හැදුවේ අපිට ආක බලාගෙන යන්න කියලා තමයි. ආක බලාගෙන යන්න. පාර හොඳට තියෙන. ගල් මුල් නැහැ. උස්මිත කන්නේ සමතලයි. ඉතින් අපි හැමදේම ප්‍රාර්ථනා කරන්නේ එහෙම ගමන. හැම දින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරන්නේ ගල් මුල් නැති කුෂ්මිතිකන් නැති, වලගොඩලි නැති, සමතලා, ලිස්සන් නැති පොළොවක යන ගමන. අපි හිතනවා එහෙම ප්‍රාර්ථනාවකින් ඉෂ්ට වෙයි කියලා. ඒ හීනේ අපිට පෙන්න පෙන්න අර කැරට් තලේ වගේ ඒ අපිත් ඇස්සහගෙන යනවා වැටෙනවා රිදෙනවා අත ගන්නවා ආලේපයක් දාගන්නවා වේදනානාශකයක් ආය නැගිටිනවා ආය ටිකක් යනවා ආය අමතක වෙනවා ආය හක බලනවා ආය වැටෙනවා වැටෙන එකේ කෙලවරකුත් නැහැ රිදීමේ කෙලවරකුත් නැහැ වේදනානාශක දාගන්න එකේ කෙලවරකුත් නැහැ නැගිටින එකේ කෙලවරකුත් නැහැ අහක බලාගෙන යන්නේ එකේ කෙලවරකුත් නැහැ ආපහු වැටීම කියලා. මේක තමයි සංසාරය. එකම එක වතාවක් කරේ. අඩිය තියෙන තැන බලාගෙන අඩියට. කියන්න කලින් කොතරම්ද මේ කියන්නේ? වැටෙන තැනක, විශ්වන තැනකද, පෙරළෙන තැනක. ඒ විපස්සනා දැක්ම විපස්සනා ඥාණය ඇති කරගන්න ජීවිතේම භාවනාවක් කරගන්න ඒ චේතනාවෙන් අදිටමින් ප්‍රාර්ථනී කල්යාණ මිත්‍රේනි අපි අදට සමුගනිමු හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසීමක්ම වේවා